ද්වාදසමෝ පරිච්ඡේදෝ 12 වෙනි පරිච්ඡේදය නානා දේශ පසාදෝ රහතන් වහන්සේලා විසින් නොඑක් රටවල් බුදු සසුනට පැහැදවීම තේරෝ මොග්ගලේ පුත්තෝසෝ ජින සාසන ජෝතකෝ නිත්තාපෙත්වාන සංගීතෙන් පෙකමානෝ අනාගතං ගෞතම සම්මා සම්බුදු සසුන බබලවාලු අපගේ ශ්‍රීමත් මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ තුන්වැනි ධර්ම සංගායනාව સમાપ્ત කොට වඩාලා ඊට පසු අනාගතයේහි බුදු සසුන පිහිටන්නේ කොයි ප්‍රදේශයකද කියා නුවණින් බැලුවා. සාසනස්ස පතිත්ථානං පච්ඡන්තේසු අවික්කිය පේසේසි කත්තිකේ මාසේ තේතේ තේරේ තහෙන් තහෙන් ඈත පිටිසර රාජ්‍යවල බුදු සසුන පිහිටන බව උන්වහන්සේට වැටහුණා. ඉල්හෙවත් නොවැම්බර් මාසයේදී තෝරාගත් ඒ ඒ ප්‍රදේශවලට ඒ ඒ රහතන් වහන්සේලා බුදු සසුන පිහිටවීම පිණිස පිටත් කොට වදාලා තේරං කස්මීර ගන්ධාරං මජ්ජන්තිකමපේසයේ අපේසයි මහා දේවත් තේරං මහිස මණ්ඩලං කාශ්මීර ගන්ධාර වර්තමානයේ ඇෆ්ගනිස්තානය නම් වූ රටට මජ්ජන්තික මහරහතන් වහන්සේ පිටත් කොට වදාලා ඒ වගේම මහිස මණ්ඩලයට මහා දේව රහතන් වහන්සේ පිටත් කොට වදාලා වනවාසින් අපේසේසී තේරං රක්කිත නාමකං තතපරන්තකං යෝනක ධම්ම රක්කිත නාමකං වනවාස ප්‍රදේශයට රක්කිත මහරහතන් වහන්සේ පිටත් කොට වදාලා ඒ වගේම අපරන්ත නමැති ප්‍රදේශයට යෝනක ධම්මරක්කිත මහරහතන් වහන්සේ පිටත් කොට වදාලා මහරට්ටං මහා ධම්ම රක්කිතත්තර නාමකං මහා රක්කිත තේරේතු යෝන ලෝකමපේසයි මහා රාෂ්ට්‍ර නැමැති ප්‍රදේශයට මහා ධම්ම රක්කිත මහරහතන් වහන්සේ අපිටත් කොට වදාලා. යෝනක ලෝකයේ හෙවත් ග්‍රීකයන් වසන රටට මහා රක්කිත මහරහතන් වහන්සේව පිටත් කොට වදාලා. පේසේසි මජ්ජිමන්තේරං හිමවන්ත පදේශකං සුවන්න භූමින් ද්වේතේරේ සෝන මුත්තර මේවච හිමාල ප්‍රදේශයට මජ්ක්‍ධිම මහරහතන් වහන්සේ පිටත් කොට වදාලා සුවන්න භූමි රටට සෝන සහ උත්තර යන මහරහතන් වහන්සේලාව පිටත් කොට වදාලා මහා මහින්ද තේරන්තං තේරං හෙට්ටිය මුත්තියං සම්බලං බද්ද සාලංච සකේ සද්දි විහාරිකේ මහා මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වන ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල නැමැති රහතන් වහන්සේලාට ලංකාදීපේ මනොන් නම් මේ මනුඤ්ඤංජන සාසනං පතිත්ථාපේත තුම් හේති පංචතේරේ අපේසයි ඔබ වහන්සේලා ඊට ආරම්භ වූ ලංකාද්වීපයට වැඩම කොට ඊට සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවන්ට ඕනෑ කියා ඒ මහරහතන් වහන්සේලා පස්නම පිටත් කොට වදාලා තදා කස්මේර ගන්ධාරේ පක්කං සස්සං මහිද්దికෝ අරවාලෝ නාගරාජා වස්සං කරක සංයතං ඒ කාලේ කස්මීර ගන්ධාර ප්‍රදේශයේ මහා ඉරිදිමත් අරවාල නැමැති නාග රාජයෙක් හිටියා ඔහු හොඳට පැසෙන ගොයම් මතට අයිස් කැට සහිත කරකන වෙති මහා වැස්සක් වස්සා පෙත්වා සමුද්දස්මෙන් සම්බං කිපති ධාරුණෝ తత్ర මජ්ජන්ති කත්තේරෝ කිප්පං ගන්්වා විහාසසා වස්වලා ඒ දරුණු නාගරාජයා අර ගොයම් සියල්ල මොහොදේ වැටෙන්ට සලස්සනවා. ඒ නාගරාජයා එදත් කරක වැස්ස වස්වද්දී මජ්ජාන්තික මහරහතන් වහන්සේ වහා අහසින් වැඩම කළා. අරවාල දහේ වාරි පිට්ටේ චංක මනාදිකේ අකාසි දිස්වා තණ්හාගං රුට්ඨාරඤ්ඤෝ නිවේදයං ඊට පසු හිමාල පර්වත අතර නාග රාජයා අරගෙන සිටි අර වාල නැමැති මහවිල මතට වැඩම කොට ජලය මත සක්මන් කිරීම ආදී මහා හාස්කම් වලින් යුක්තව ඉරියව් පවත්වන්න පටන් ගත්තා. එතකොට ඒ විලෙහි සිටි නාගයෝ හොඳටම කිපිලා අර වාල නාගරාජයාට ගණන් දුන්නා. නාගරාජාත රුට්ඨෝසෝ විවිධා භින්සිකා කරේ වාතා මහන්තා වයන්ති මේඝෝ ගච්ඡති වස්සති එතකොට ඒ අරවාල නාග රජුරු හොඳටම කෝප වෙලා හාස්කම් අරමුණම වා පෙන්වන්න පටන් ගත්තා. දරුණු සුලිසුලන් ඇව්වා. අහස් ගිගුරුන් සහිත වැසුවැස් ඇව්වා. පලන්ත්‍යාසනියෝ විජ්ජු නිචරන්ති තතෝ තතෝ මහිරුහා පපතානං කූටානි පපතන්තිච ඒ ඒ තනි භයානක හෙන හඬ පුපරවමින් විදුලි කොටන්න පටන් ගත්තා. මහා ගස් ඇද වැටෙන්න වුණා. කද මොදන් වල පස් කඳු කඩා වැටුණා. විරූප රූපා නාගාච භින්සාපෙන්ති සමන්තතෝ සයං විධූපායති ජලති අක්කෝ සන්තෝ අනේකධා නාගයෝ නොයෙක් විරූපී රූප බය ජනක විදිහට හතර පැත්තෙන්ම පෙන්වන්න පටන් ගත්තා. අරවාල නාග රජුරුව තමන්ම නොයෙක් අයුරින් දුන් දමමින් ගින ජාලා පිට කරමින් ආක්‍රෝෂ කරන්නට පටන් ගත්තා. සබ්බන්තං ඉද්‍යා තේරෝ පටිබාහිය බින්සනං අවෝචනාගරාජානං තන්දස්සෙන්තෝ බලත් මුත්තමං එතකොට අපගේ මහරහතන් වහන්සේ ඒ බයජනක සියලු දේවල් තමන් වහන්සේගේ 이르දි බලයෙන් මැඩ පැවැත්තුවා තමන් වහන්සේගේ උතුම් වූ කිසිවිට බිය නැති තැති නොගන්නා වූ නිකලස් බලය අරවාල නාරජුන්ට පෙන්නමින් මේවදාලා සදේවකෝපි චේලෝකේ ආගන්त्वा තාසයේයමං නමේ පටිබලෝ අස්ස ජනේතුං භය බේරවං නාරජරුවනි ඔහොම නෙමෙයි දෙවියන් සහිත ලෝකයාම ඇවිදින් බය ජනක අරමුණු වලින් මාව තැති ගන්නවන්ට හැදුවත් ඒ කාටවත් මගේ සිතට බය තැත ගැනීම ඇතුල් කරවන්න බෑ. සචේ පිත්වං මහින් සම්බං සසමුද්දං සපබ්බතං උක්කිපිත්වා මහානාග කිපේයාසෙ මමෝපරි ඉදින් මහානාගය ඔබත් මහා සාගරය සහිත මේ පර්වතයන් සහිත මුළු මහ පොළොව ඔසවලා මාගේ හිස මතර දැම්මා. නේව මේ සක්කුනේයාසි ජනේතුං භය බේරවං අඤ්ඤදත්තු තවේ වස්ස විඝාතෝ උරගාදීප මාගේ සිතට බය තත ගැනීම සලිත වේ මොකක්වත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි නා රජුරු වෙන්නේ. එය ඔබට නම් මහා පීඩාවක් වෙහෙසක් වෙනසම පවතී. තං සොත්වා නිම්මදස්සස්ස තේරෝ ධම්මමදේසයි තතෝ සරණ සීලේසු නාගරාජා පතිත්තහි එයසු නාගරාජයා උඩඟුවෙන් මත් වී සිටිය ගතිගුණ නැති කරගත්තා. අපගේ මහරහතන් වහන්සේ ධර්මය දේශනා කොට වදාලා එයින් පැහැදුණු නාගරාජය තුන් සරණ සහිතව පංචශීලයේ පිහිටියා තතේව චතුරාසීති සහස්සානේ බුජංගමා හිමවන්තේ ච ගන්ධම්මා යක්ඛා කුම්බණ්ඩකා බහෝ ඒ නාරජු වගේම 84000ක් නාගයොත් හිමාල වාසී බොහෝ ගාන්ධර්වයොත් යක්ෂයොත් කුම්භාණ්ඩයොත් තුන් සරණය සහ පන්සිල්හි පිහිටියා පණ්ඩකෝ නාම යක්ඛෝතු සද්දෙන් හාරිත යක්ඛියා පංචසතේ පුත්තේහි පලං පාපුණ්‍යාදිකං එහි සිටි පණ්ඩක නැමැති යක්ෂයෙක් සිය බිරිඳවන හාරිතා නැමැති යකින්නියද 500ක් පුත්‍රයන්ද සමග අපගේ මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයටපත් වුණා. මාදානිකෝ දන්දනයත් ඊතෝ ධං යතා පුරේ සස්සඝාතං ච මාකත් සුඛකාමහි පානිනෝ දැන් ඉතින් ඉස්තර වගේ ක්‍රෝධය ඇති කර ගන්න එපා මිනිසුන්ගේ ජීවත් වීම උදෙසා ඇති ගොයන් ආයමත් වැසිවස් වලා විනාශ කරන්න එපා සත්වයෝ සැපයට කැමැති කරෝත මෙත්තං සත්තේසු වසන්තු මනෝජා සුඛං ඉති තේනානුසිද්ධාතේ තතේව පටිපජ්ජසොං සත්‍යයන් කෙරෙහි මෙසිත පැතිරීම කරන්ට මිනිස්සු සැපයෙන් වසත්වා මේ ආදී වශයෙන් ඔවුන්ට අනුශාසනා ලැබුණා ඔවුනුත් ඒ අයරින්ම පිළිපැද්දා. තතෝ රතන පල්ලංකේ තේරං සෝරගාදීපෝ නිසීදාපිය අට්ඨාසේ විජමානෝ තදන්තිකේ ඊට පසු නාරජ්ජුරුව තමන්ගේ මණික් පළඟෙහි අපගේ මජ්ජන්තික රහතන් වහන්සේව වඩා හිඳුවා. උන්වහන්සේට චාමරයකින් පවන්සලන්න පටන් ගත්තා. තදා කස්මේර ගන්ධාර වාසිනෝ මනුජාගතා නාගරාජස්ස පූජත්තං මන්්වා තේරං මහිද්දකං ඒ වෙලාවේ කාශ්මීර ගන්ධාර ප්‍රදේශවාසී මිනිස්සු නා රජුරවන්ට පූජාවන් පැවැත්වීම පිණිස එතනට ආවිත අපගේ මහරහතන් වහන්සේව දැක්කා. තේර මේවා විවාදෙත්වා ඒකමන්තං නසේ දෙසොං තේසං ධම්ම මදේසේසේ තේරෝ ආසිවිසෝපමං උන්වහන්සේ වෙත ගිහින් ආදරයෙන් වන්දනා කොට එකත් පසුව වාඩි වුණා. මහරහතන් වහන්සේ ඒ මිනිසුන්ට අප භාග්‍යතුන් වහන්සේ වදාලා වූ දේශනාවක් වන ආසිවිසෝපම සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනා කොට වදාලා. අසීතියා සහස්සානං ධම්මා බිසමයෝ අහෝ සත සහස්ස පුරිසා පබ්බජුං තේර සම්තිකේ අසූ දහසක් ජනයාට ධර්මාබෝධය ඇති වුණා ලක්ෂයක් පුරුෂයෝ මහරහතන් වහන්සේ ළඟ පැවිදි බවට පත් වුණා තතෝපභූති කස්මේර ගන්ධාරතේ දානිපි ආසංකාසව පද්දෝතා වත්තුත්තය පරායනා කාශ්මීර ගන්ධාර ප්‍රදේශවල බුදු සසුන එතනින් ආරම්භ වුණා. ඒ මිනිස්සු මේ දක්වාම තුන් සරණයේ පිහිට ඇතුව වාසය කරනවා. කසාවතින් බබලනවා. මේන් අදහස් කරන්නේ මහා වංශය ලියන කාලය වන ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසයි. ගන්්වා මහා දේවතේරෝ දේශං මහිස මණ්ඩලං සුත්තන්තං දේව දූතං සෝ කතේසි ජන මජ්ජගෝ මහා දේව රහතන් වහන්සේ වැඩ සිටියේ මහිස මණ්ඩලයේය මහා ජනතාව මැදට වැඩිය උන්වහන්සේ භාගතුන් වහන්සේ වදාරන ලද දේවදූත සූත්‍රය මුල්කොට දහම් දෙසා වදාලා චත්තාලීස සහස්සානි ධම්මචක්කුං විසෝදයං චත්තාලේස සහස්සානේ පබ්බජින්සු තදන්තිකේ 40000ක් ජනයාට ධර්ම ආબોධය ඇති වුණා 40000ක් පුරුෂයන් උන්වහන්සේ ළඟ පැවිදි බවට පත් වුණා ගන්්වාත රක්කිතත්තේරෝ වනවාසින් නභේටිතෝ සංයුත්ත මනමත්තග්ගං කතේසිච්ඡන මජ්ජතු රක්කිත මහරහතන් වහන්සේ වනවාස ප්‍රදේශයට වැඩම කොට අහසේ සිට එහි රැස් වූ ජනයාට අනමතග්ග සංයුත්තේ වදාලා සත්ති නර සහස්සානං ධම්මා බේ සමයෝ අහෝ සතතින්ස සහස්සානේ පබ්බජින් සෝතදන්තිකේ ඒ දහම් දෙසුම නිසා 60 දහසක් මිනිසයන්ට ධර්මාවබෝධය ඇති වුණා 37 දහසක් දෙනා අපගේ මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා විහාරාණං පංච සතං තස්මින් දේසේ පතිට්ඨහි පතිට්ඨාපේසි තත්තේවං තේරෝසෝ ජින සාසනං වනවාස ප්‍රදේශයේ 500ක් විහාරයන් ඇති ප්‍රදේශයක් බවට පත් වුණා අප මහත රහතන් වහන්සේ මේ විදිහට ඒ ප්‍රදේශයේහි ගෞතම බුද්ධ ශාසනය පිහිටුවා වදාලා. ගන්්වා පරන්ත කන්තේරෝ යෝනකෝ ධම්ම රක්කිතෝ අග්ගිකන්දෝ පවංසොත්තං කතෙත්වා ජන මජ්ජගෝ ග්‍රීක ජාතික ධම්ම රක්කිත මහරහතන් වහන්සේ අපරන්ත දේශයට වැඩම කොට ජනයා මැදේදී භාගතුන් වහන්සේ වදාළ අග්ගි කන්දෝපම සූත්‍ර දේශනාව වදාළා. සත්තින්ස සහස්සානේ පානේ තත් සමාගතේ ධම්මාමත මපයේසි ධම්මා ධම්මේ සුකෝ විදෝ ධර්මය අධර්මයේ වෙන්කොට දැකීමෙහි දක්ෂ වූ අපගේ යෝනක ධම්මරක්කිත මහරහතන් වහන්සේ එහි රැස්ව වුණා වූ 30000ක් මිනිසයන්ට දහම් අමාපැන් පොවා වදාළා. පුරිසානං ච සහස්සං ච ඉත්‍යෝ ච තතෝ දිකා කත්‍යානං කුලං ඒව නික්කමිත්වාන පබ්බජොං පුරුෂයන් දහසකුත් ඊට වැඩියෙන් ස්ත්‍රීනුත් රාජ වංශිකයන්ගෙම නික්මලා ඇවිත් බුදු සසුනේහි පැවිදි වුණා. මහරට්ට මෙසේ ගන්්වා සෝ මහා ධම්ම රක්කිතෝ මහා නාරද කස්සපවං ජාතකං කතේ තහෙන් මහා ධම්මරක්කිත නැමැති සංඝ ඉසින් වහන්සේ මහා රාෂ්ට්‍ර ප්‍රදේශයට වැඩම කොට එහිදී වදාලේ මහා නාරද කස්සප යන ජාතක දේශනා මුල් කරගත් ධර්මයක් මග්ගපලං පාපුනෙන්සු චතුරාසීති සහස්සක තේර සන්තු සහස්සානි පබ්බජින්සු තදන්තිකේ ඒ ධර්මය ඇසු 84000ක් ජනයාට මාර්ගඵල අවබෝධය ඇති වුණා 13000ක් දෙනා උන්වහන්සේ ළඟ පැවිදි වුණා ගන්්වාන යෝන විසයං සෝමහාරක්කිතෝ හිසි කාලකාරාම සුත්තන්තං කතේසි ජන මජ්ජගෝ මහාරක්කිත නැමැති සංඝ ශ්‍රසීන් වහන්සේ යෝනක දේශයේ හෙවත් ග්‍රීක දේශයට වැඩම කරලා එහි රැස් වූ ජනයාට භාගතුන් වහන්සේගේ දේශනාවක් වන කාලකාරාම සූත්‍රයේ මුල් කොටගෙන බුදුන් ධර්මයේ වදාළා. පාන සත සහස්සානේ සහස්සානච සත්තති මග්ගපලං පාපුනින්සු දස සහස්සානේ පබ්බජොං 170 දහසක් ජනයාට මාර්ගඵලාවබෝධය වුණා. දස දහසක් දෙනා පැවිදි බවට පත් වුණා. ගන්්වා චතු හිතේරෙහි දේසේසී මජ්ජිමෝයිසි හිමවන්ත පදේසස්මෙන් ධම්මචක්ක පවත්තනං මජ්ජිම නැමැති සංඝ සුසීන් වහන්සේ කස්සප ගොත්ත මූලකදේව දුන්දු බිස්සර සහදේව යන රහතන් වහන්සේලා සමග හිමාල ප්‍රදේශයට වැඩම කළා. එහි රැස් වූ ජනයාට භාගතුන් වහන්සේ විසින් වදාරන ලද ධම්සක්පයතුන් සූත්‍ර දේශනාව මුල් කොට ධර්ම දේශනා කොට වදාළා. මග්ගපලං පාපුනින්සු අසීති පාන කෝටියෝ විසුන්තේ පංච රත්තානි පංච තේරා පසාදයොම් අසූ කෙලක් සත්වයන් හට මාර්ගඵල අවබෝධය ඇති වුණා. එහි වැඩම කළ මහරහතන් වහන්සේලා පස් නම හිමවත් ප්‍රදේශයේ තිබූ රටවල් පහේම මිනිසුන්ව බුදු සසුන කෙරෙහි පැහැදෙව්වා. පුරිස සත සහස්සානේ ඒකේ කස්වේව සම්තිකේ පබ්බජින් සුපසාදේන සම්මා සංබුද්ධ ශාසනේ ගෞතම සම්මා සම්බුද්ධ සසුන කෙරෙහි පැහැදුණු ඒ පුරුෂයෝ ලක්ෂය බැගින් එක්කේ තෙරුන් වහන්සේ ළඟ පැවිදි වුණා. සද්දින් උත්තර තේරේන සෝනතේරෝ මහිද්దికෝ සුවන්න භූමින් අගමහා තස්මින්තු සමයේ පන මහත් ඉරිද බලයෙන් යුක්ත අපගේ සෝන මහරහතන් වහන්සේ උත්තර මහරහතන් වහන්සේ සමග සුවන්න භූමියට වැඩම කළා ජාතේ ජාතේ රාජගේහි දාරකේ රුද්දරක්කසි සමුද්දතෝ නිකමිත්වා භක්කිත්වා පනගච්ඡති ඒ දවස්වල එක්තරා රෞද්ද දිය රකුසියක් මහා සාගරයෙන් ඇවිත් රජගෙදර උපදින උපදින දරුවන් කාලා යනවා තස්මින් කනේ රාජගේහෙ ජාතෝ හෝති කුමාරකෝ තේරේ මනුස්සා පස්සෙත්වා රකසානං සහායක අපගේ රහතන් වහන්සේලා සුවන්න භූමියට වැඩි අවස්ථාවෙත් රජගෙදර කුමාරයෙක් උපන්නා. එතකොට අපගේ රහතන් වහන්සේලා ගැන මිනිස්සු සිතුවේ දිය රකුසියගේ යාළුවෝ කියලා. ඉති චින්තිය මාරේතුං සායුදා උපසංකමං කිමේ තංචිත පුච්චිත්වා තේරා තේව මාහොතේ එහෙම සිතලා උන්වහන්සේලාව ඝාතනය කරන්නට ආයුධත් අත ඇතුව ළඟට එළඹියා. එතකොට පින්වත්නි මොකද ඔය අවියාවද අරගෙන අපදෙසට එල්ල කරගෙන එන්නේ කියලා. රහතන් වහන්සේලා ඇහුවා. අහලා ඒ මිනිසුන්ට මෙහෙම කිව්වා. සමනාමයං සීලවන්තා නරක්කසී සහායකා රක්කසී සපරිසා නිකාන්තා හෝති සාගරා අපි කුරා කුහුඹයකටවත් හිංසා නොකරන සිල්ලස් සමනවරු රකුසියගේ හිතවතුන් නොවේ කියලා. එතකොට රකුසියත් පිරවර සේනාවත් එක්ක සාගරයෙන් නික්මිලාවා. තන්දිස්වාන මහරවං විරවින්සෝ මහජනා දිගුනේ රක්කසේ තේරෝ මාපයිත්වා භයානකේ පිරිවර රහිත සකුසිය දුටු මහජනයා භීතියටපත් වෙලා මහා හඬින් කෑ ගැහුවා අපගේ රහතන් වහන්සේලා ඉරිදි බලයෙන් රකුසියගේ පිරිසට වඩා දෙගුණයක් වෙන්න භයානක රකුසංව මැව්වා. තං රක්කසින් සපරිවාරං පරික්කිපි සමන්තතෝ ඉදං ඉමේහි ලද්දන්ති මන්්වා භීතා පලයිසා පිරිස සහිත රකුසියව හතර පැත්මෙන් වට කරගත්තා. එතකොට රකුසිය සිටුවේ අලුත් රකුසන් පිරිසක් මේ රට අල්ලාගෙන සිටින බවයි. ඒ රකුසන්ට බය වූ රකුසිය පිරිස සහිතව මොහොඳට පලා ගියා. තස්ස දේසස්ස ආරක්කං තපෙත්වාන සමන්තතෝ තස්මින් සමාගමේ තේරෝ බ්‍රහ්මජාල මදේසයි අපගේ රහතන් වහන්සේලා ඒ රට හතර වටේටම ආයමත් රකුසියට එන්ට බැරි විදිහට ආරක්ෂාව සැලසුවා. රැස්ව සිටි මහජනයාට භාග්‍යතුන් වහන්සේ වදාරන ලද බ්‍රහ්මජාල සූත්‍රයේ මුල් කොටගෙන ධර්මයේ දේශනා කොට වදාළා. සරණේ සුච සීලේසු අත්තං සුභවෝ ජනා සට්ඨියාතු සහස්සානං ධම්මාභි සමයෝ අහෝ බොහෝ ජනතාව උතුම් තිසරණ සහිතව පන්සිල්ලේ පිහිටියා 60000ක් ජනයාට ධර්මාවබෝධය ඇති වුණා අඩ්ඩුඩ්ඩානේ සහස්සානේ පබ්බජොං කුල දාරකා පබ්බජෙන්සෝති අඩ්ඩන්තු සහස්සං කුල දීතරෝ කුල දරුවන් 3500 දෙනෙක් බුද්ධ ශාසනය පැවිදි වුණා. කුල දියණවරු 1500ක් පැවිදි වුණා. තතෝප භූති සංඝාතේ රාජගේහේ කුමාරකේ නාමං කරෙන් සුරාජානෝ සෝනතර නාමකේ මේ සිතුවීමෙන් පස්සේ රජවරු රජගදර උපදින පුත් කුමාරවරුන්ට අපගේ සෝන උත්තර රහතන් වහන්සේලාගේ නම්ගෙන සෝන උත්තර කියලා නම් ලැබුවා. මහා දයස්සාපි ජිනස්ස කණ්ඩනං විහාය පත්තං අමතං සුකම් පිතේ කරෙන්සු ලෝකස්ස හිතං තහෙන් තහෙන් භවෙය්‍ය කෝලක හිතේ පමාදවා මහා කරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පවා නිතර නිතර සමවැදීමෙන් වෙන් නොවි සිටියේ රහත් ඵල සමාපත්තිය නම් අමාසපේ විඳීම පවා ධර්මේ අපගේ රහතන් වහන්සේලා ඒ ඒ රට රාජ්‍යයන්ට වැඩම කොට ලෝක සත්වයාට බොහෝ කල හිතසුව පිණිස කටයුතු සලසා වදාලා. එනිසා ලෝක සත්වයාට හිතසුව සලසන්ට කවුරුනම් ප්‍රමාද වෙද්ද? සුජනත් ප්‍රසාද සංවේගත්හාය කතේ මහා වංශේ නානා දේශ පසාදෝ නාම ද්වාදසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇත් කරනු පිණිස කරන ලද මහා වංශයේහි රහතන් වහන්සේලා විසින් නොයෙක් රටවල් බුදු සසුනට පැහැදවීම නම් වූ 12 වෙනි පරිච්ඡේදයයි